මේ ආනාපාන සති සූත්‍රය අපිට හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මජ්ක්‍ධිම නිකායේ 118 වෙනි සූත්‍රය. එතකොට අපි දැන් දවස් දෙකක් මේ ආනාපාන සති සූත්‍රය ඔස්සේ දිගට විග්‍රහ කරගෙන ආවා. බුදුරජාන් වහන්සේ සංඝ පිරිසක් බොහෝම ධර්මකාමීව ඒ වගේම ප්‍රතිපත්තිකාමීව හැසිරෙන බව තේරුම් අරගෙන ඒ සංඝ පිරිසට තවදුරටත් හික්මීම සඳහා මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරනවා. අපි පොඩ්ඩක් ඒ අතීත සිදුවීම් මතක් කරගත්තොත් බුදුරජාන් වහන්සේත් මහරතන් වහන්සේලාත් ඒ වගේම නවක භික්ෂුන් වහන්සේලාත් එදා සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනවා. වස්තුම් මාසයේ අවසානයේදී බුදුරජාන් වහන්සේ බොහෝම නිශ්ශබ්දව මේ එලිමහනේ රැස් වෙලා ඉන්න භික්ෂු සංඝයා දිහා බලලා ඒ භික්ෂු සංඝයා බොහෝම ප්‍රතිපත්තියට කැප වෙලා ඉන්න බව තේරුම් අරගෙන ඒ භික්ෂු සංඝයා වහන්සේලාගේ ඒ හැසිරීමෙන්ම බොහොම පැහැදීමටපත් වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම ඔබලාගේ මේ නිශ්ශබ්දතාවය තුලින්ම මේ කැපවීම තුලින්ම මම ලොකු චිත්ත ආරාධනාවක් ලැබුවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන ඒ චාරිකාවේ හැසිරීම වෙනුවට වස්තුම් මාසයේ අවසන් වුණත් ඉදිරි තව මාසයක් මේ මිගාරමාතු ප්‍රාසාදය ආශ්‍රය කරගෙනම අපි ඉන්න තීරණය කරා. කියලා බුදුරජාන් වහන්සේ ඒ ගත්ත තීරණය දැනුම් දෙනවා. ඊට පස්සේ මේ ආරංචිය පැතිරෙනවා. එතකොට හේ සරියුත් මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ මේ ආදී ඇතුළු මහරහතන් වහන්සේලා රැසක් තමන් වහන්සේලාව යටතේ ඉගෙනුම ලබන එහෙම නැත්නම් තමන් වහන්සේලාව යටතේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ පූර්ණේ කරන තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට තවදුරටත් මේ භාවනාවෙන් හික්මෙන හැටි, සීලයෙන් හික්මෙන හැටි, ප්‍රතිපදාවේ හික්මෙන හැටි උගන්වනවා. එතකොට මේ නවක භික්ෂූන් වහන්සේලා තවත් බොහොම උනන්දුවෙන් මේ කටයුතු වල යෙදෙනවා. දැන් මාසයක් අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ එදා නොවැම්බර් මාසේ එහෙම නැත්නම් ඉල් මාසේ ඒ පොරපස්සලස්සක දවසේ මේ සූත්‍රයේදී විස්තර වෙනවා බොහොම ලස්සනට කුමුදු මලින් ගැවසලා තියෙනවා. එදා ඒ මල් සුවඳ හමද්දී එදාත් රාත්‍රියේ භික්ෂුන් වහන්සේලා රාත්‍රී කාලයේ එතකොට මේ 15ක දවසේ අර වගේම බොහොම තුෂ්ණින් බුහතව වාඩිලා ඉන්නවා. මේ අවස්ථාවේ නැවතත් බුදුරජාන් වහන්සේ මේ භික්ෂු පිරිස දිහා බලනවා. ඒ දැකලා බුදුරජාන් වහන්සේ කියන මේ භික්ෂු පිරිස බොහොම ප්‍රතාපවත්, බොහොම කලාතුරකින් මේ බඳු භික්ෂු පිරිසක් මුණ ගැහෙන්නේ, දැක ගන්න හම්බ වෙන්නේ. මේ භික්ෂු පිරිස අතර සීලු සෞකලසුන් නැසූ මහරහත්පත් වේලපත් වෙච්ච රහතන් වහන්සේලා වැඩ සිටිනෝ. ඒ වගේමයි ඕරම් භාග්‍ය සංයෝජන යටපත් කරපු දුරු කරපු ෂේ කරපු අනාගාමී ආර්යයන් වහන්සේලා වැඩ මේ වැඩ වාසය කරනෝ. ඒ වගේමයි සංයෝජන තුනක් ප්‍රහාණය කළා තවත් සංයෝජන දෙකක් දුර්වල කරපු සකදාගාමි ආරයන් වහන්සේලා වැඩ සිටිනෝ ඒ වගේමයි සංයෝජන තුනක් ප්‍රහාණය කරපු සෝවා සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා. ඊට අමතරව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරන කල්යාණ මිත්‍ර කල්යාණ පෘ탁ජන තත්වයේ වැඩ වාසය කරන තවත් දුරටත් ප්‍රතිපත්තියේ යෙදෙන ඒ ස්වාමීන් වහන්සේලාත් වැඩ වාසය කරනවා. උන්වහන්සේලා විවිධ භවනා අනුක්‍රම අනුගමනය කරමින් තමන්ගේ ඒ බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කිරීම සඳහා උත්සාහත් වෙනවා. ඇතම් කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් සතර සම්‍යක්ප්‍රධාන වීරයන් වඩනවා. ඇතම් කෙනෙක් සතර ඉද්ධිපාද ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් පංච බල ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් සත් සත්ත බොජ්ජංග ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් ආරෂ්ඨායක මාර්ගය වඩනවා. ඇතම් කෙනෙක් අසුභ භාවනාව වඩනවා. ඇතම් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා. කරුණා භාවනාව වඩනවා, මුදිතා භාවනාව වඩනවා, උපේක්ෂා භාවනාව වඩනවා, අනිත්‍යානුපස්සනාවක් වඩනවා, ආනාපාන සති භාවනාවත් වඩනවා. ඉතින් මේ විදිහට මේ සූත්‍රයේ එදා උන්වහන්සේලා අනුගමනය කරපු යම් යම් භාවනා ක්‍රම ගැන සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ඊළඟට ඍජුවම ප්‍රකාශ කරනවා මේ භික්ෂු පිරිසට ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. දැන් මේ විවිධාකාර භාවනා වඩන පිරිස් ඉන්න බව තේරුම් අරගෙන ඊළඟට බුදුරජාන් වහන්සේ විරිජුවම මෙන්න මේ ආනාපාන සති භාවනාව දේශනා කරනවා. එතකොට ආනාපාන සති භාවනාව ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ විවිධ භාවනා ක්‍රම වඩමින් ඉන්න පිරිසකට තමයි දේශනා කරලා තියෙන්නේ. එතනින් අපිට තේරෙනවා අනෙකුත් භාවනා ක්‍රම වඩද්දිත් කැමතිනම් කෙනෙකුට ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. ඒ වගේමයි මීට බොහොම සමානුරූපීව තමයි පිම්බීම හැකිලිම භාවනාවත් පෙළ ගැහෙන්නේ. ඉතින් ඒ වගේමයි වෙනත් භාවනා ක්‍රම වඩද්දිත් කෙනෙකුට අවශ්‍ය නම් පිම්බීම හැකිලිම භාවනාවට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් බෞද්ධයෝ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා. එහෙම නැත්නම් අසුබ භාවනාව ප්‍රගුණ කරනවා, බුද්ධානුස්සතිය ප්‍රගුණ කරනවා. ඒ වගේ යම් යම් භාවනා පුරුදු කරගෙන තිනවා. ඉතින් ඒ අයට තව සෑහෙන ගැඹුරකට යෑම සඳහා කැමති නම් ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වගේ භාවනාවකට යොමු වෙන්න පුළුවන්. ඒවා ඇත්තටම මේ ආනාපාන සති භාව මේ සූත්‍රයේ විස්තර කරනවා වගේ බොහෝම ගැඹුරක් දක්වා අපිව අරගෙන යනවා. ඇතම් සමත කර්මස්ථාන තියෙනවා ඒවා යම් පමණකට විතරයි අපිව එක්කගෙන යන්නේ. එතනින් සම්පූර්ණ ගැඹුරු සමාධියකට එක්කගෙන යාමක් හෝ එහෙමත් නැත්නම් සියලු කෙලෙස් දුරු කරන මට්ටමකට රැගෙන යාමක් සිද්ධ වෙන්නේ නැහැ. తాවකාලිකව නිවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා. නමුත් මේ ආනාපාන සතිය වගේ භාවනා ක්‍රමයක් එක පැත්තකින් සමතේ පැත්තට උනත් බොහෝම ගැඹුරට යන්න පුළුවන්. ඒ වගේමයි මේ ආනාපාන සති සූත්‍රයේ විස්තර කරන ආකාරයට සියලු තමන් බලාපොරොත්තු වෙන ඒ අධිගම මට්ටම දක්වා යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා දුරාතීතේ ඉඳන් ලංකාව විශේෂයෙන්ම මේ ආනාපාන සති භාවනාවට බොහොම රුචිකත්වයක් දක්වලා තිනවා. සෑහෙන්න එදා භික්ෂුන් වහන්සේලාත් ගිහි උපාසක උපාසකයනුත් මේ ආනාපානය ආනාපාන සතිය පුරුදු කරලා තියෙනවා. එතකොට අපි මේ දවස් දෙකේදී කතා කරගෙන ආවා දැන් මේ සූත්‍රයට අනුකූලව කොහොමද මේ බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වීම සඳහා වඩන්නේ කියලා ඔන්න විස්තර කරන ආකාරය. එතෙන්දී පියවර 16කින් මේ ආනාපාන සතිය වඩන ආකාරය විස්තර කරනවා. ඒකේ මුල් පියවර 4 කායानुපස්සනාව දිනු වෙන හැටිත් දෙවන පියවර හතරෙන් වේදනානුපස්සනාව දියුණුවන හැටිත් ඔන්න ප්‍රකාශ කළා. ඒක <clears throat> අපි කෙටියෙන් මතක් කරගත්තොත් මුල් පියවර හතරේදී හොඳට කෙනෙක් මුලින්ම සතිය පිහිටුව ගන්නවා. හිත එහෙ මෙහෙ කරගන්න නැතුව අතීතේ දුවන්නේ නැතුව අනාගතයට යන්න නොදී පුළුවන් තරම් මේ සිහිය පිහිටුවා ගැනීම සඳහා වර්තමානට හිත ගැනීම සඳහා ආනාපානය යොදා ගන්න. නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය යොදා ගන්න. මොකද ඒක නොමිලේම ලැබෙනවා. කය નિરાයාසයෙන් මේ කටයුත්තේ යෙදෙනවා. අපිට ආයිත් බලෙන් හුස්ම ගන්නවන්නවත් බලෙන් හුස්ම පිට කරන්නවත් අවශ්‍ය නැහැ. අපි නිදාගත්තාමත් කය ඒක ඉබේම කරනවා. ඒ නිසා අපි මේ යන තාක් මේ කය හුස්ම ගන්න එක කරනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට වමනා කරන කමටහන කය විසින්ම සම්පාදනය කරනවා. ඒ වගේමයි තවත් එකක් තමයි මේ දේ හොඳට කායික වශයෙන් දැනෙන දෙයක්. මෙතන හිත මුලා කරන දෙයක් නැහැ. හිතින් හදපු දෙයක් නැහැ. හිතෙන් හදපු මනෝවිකාරයක් මෙතන නැහැ. මෙතන ඍජුවම කය විසින් සිද්ධ කරන වර්තමාන වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ නිසා බොහෝම ආරම්භක යෝගාවචරයෙකුට බැස ගන්න පුළුවන් තැනක් මේ ආනාපාන සතියේ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පටන් ගන්න සතෝ වාස සති සතෝ පස්ස සති. මේ කය හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. මේ කයට හුස්ම ගන්නත්, හුස්ම හෙලන්නත් අවස්ථාව දීලා අපි ඒ ගැන සතිමත් වෙනවා. අපි ඒ ගැන අවදියෙන් ඉන්නවා. ඉතින් මෙතෙක් කාලයක් මේ කය හුස්ම ගත්තට අපි ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. අපි වෙන වෙන දේවල් ගැන හිත හිතා වෙන වෙන කටයුතු වල කර කර තමයි අපි ජීවත් වුනේ. ඒ නිසා අපි අතීතය ඔස්සේ දුවගෙන ගියා අනාගත සිහිනමවමින් ජීවත් වුණා. ඒ හරහා ලොකු චිත්ත පීඩාවකටපත් වුණා. නමුත් මේ කය වර්තමානයේ නිරන්තරයෙන්ම හුස්ම ගැනීමේ ක්‍රියාවලිය යෙදෙනවා. ඉතින් අපි ඒකම භාවිතා කරනවා හිත වර්තමානට ගැනීම උපක්‍රමයක් වශයෙන්. දැන් එතකොට කෙනෙක් අතීතයෙන් හිත මුදවගෙන අනාගතයෙන් හිත මුදවගෙන ඔන්න වර්තමානයට හිත ගත්තා. ඊට පස්සේ හොඳට දැන් සිහිය පිහිටුවනවා සිහිය වර්ධනය වෙනවා. එතකොට අන්න ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගැනීමේ හැකියාවක් කෙනෙකුට ලැබෙනවා. දැන් ඔන්න පොඩ්ඩක් ගැඹුරකට යන්නේ. කලින් නිකාං සිහිය පිහිටුවීමක් විතරයි. අතීතයේ අනාගතයේ හිතිය හිත මේ වර්තමානයේ පවත්වන්න පුරුදු කරගත්තා. වර්තමානයේ පවත්වා ගැනීම සඳහා දැන් දක්ෂ කරගත්තා. දැන් එයාට හැකියාව තියෙන වර්තමානයේ ඉන්න. දැන් ඉන්න ඒ වර්තමානයේ ඉන්න හිත ඔන්න දැන් තව ටිකක් ඉස්සරහට යනවා. ඉස්සරහට අරගෙන යනවා. අන්න ඒ හිතේ දැන් හැකියාවක් වර්ධනය වෙනවා. මෙන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා වෙන් කරලා හඳුනා ගන්න. ඒක තවත් ටිකක් ඉස්සරහට යනවා. එතකොට තේරෙනවා මේ දෙක අතර විතරක් නෙමෙයි මේ වෙනසක් තියෙන්නේ. ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. එම නැත්නම් ළඟ ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ඇතැම් විට එකක් දිගයි, ඇතැම් විට එකක් කොටයි. ඔන්න තව තව හිත සියුම් භාවයටපත් වෙනවා. හිතේ තියෙන සූක්ෂමව දෙයක් වටහා ගැනීමේ හැකියාව තව තව වර්ධනය වෙනවා. හොඳට අරමුණක් තුල নিমগ্ন වෙලා බලන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. සමාධිමත් භාවය ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. ඔන්න තවත් ටිකක් එහාට යනකොට බුදුරජාණන් වහන්සේ තවත් පියවරක් ඉස්සරහට පෙන්නනවා. දැන් මේ ආස්වාසේ ඊටාම සියුම්වයි පටන් ගන්න එක පාරටම පටන් ගන්නව නෙමෙයි. නිසා ඊටාම සියුම මේ ආස්වාසය පටන් ගන්න හැටිත් බලන්න උත්සාහත් වෙනවා. ඒ හැකියාව වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාසයේ මුල විතරක් නෙමෙයි අගත් හොන්න තේරෙන්න පටන් ගන්නවා. ඊටාම සියුම ආස්වාසයේ පටන් ගන්නවා. ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා. ඊළඟට ආයෙත් දැනීම අඩු වෙලා ගිහිල්ලා ඊටාම සියුම් වෙලා ගිහිල්ලා නොදැනී යනවා. කෙටි විරාමයකට පස්සේ නැවතත් ඔන්න ප්‍රස්වාසය ඊටාම සියුම්ව පටන් ගන්නවා. ටික ටික දැනීම වර්ධනය වෙනවා. ඊළඟට ආයෙත් දැනීම අඩු වෙගෙන ගිහිල්ලා නොදැනී යනවා. ඊළඟට නැවතත් කෙටි විරාමයට පස්සේ ඊළඟ ආස්වාසය පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ තියෙන සම්පූර්ණ ක්‍රියාදාමය දැක ගන්න අන්න කෙනෙක් උත්සාහත් වෙනවා. දැන් එයාට එතකොට ගෙවල් දොරවල් අමතකයි, තමන්ගේ දරුවන් අමතකයි, දෙමව්පියෝ අමතකයි, මුළු ලෝකෙම අමතකයි. දැන් එයාගේ පූර්ණ අවධානය රඳා පවතින්නේ ආස්වාස ක්‍රියාවලියේ පමණයි. ආස්වාසය බලනකොට ප්‍රස්වාසයත් අමතකයි. ප්‍රස්වාසය ගැනවත් හැඟීමක් නැහැ. ඊළඟට ප්‍රස්වාසය මෙහෙම වේවි කියලාවත් බලාපොරොත්තුවක් නැහැ. ඒ තරමට ප්‍රස්වාසය දැන් බාහිර වෙලා. ආස්වාසය විතරයි අජ්ජත් වෙලා තියෙන්නේ. ඊළඟට ප්‍රස්වාසය බලනකොට අජ්ජත් මේ ආස්වාසයත් බාහිර වෙලා. ප්‍රස්වාසය විතරයි අජ්ජත් වෙන්නේ. ඒ තරමටම මේ හිත දැන් හොඳට මේ අරමුණේ ඒකාග්‍ර වෙලා. මේකේ ඔන්න වර්ධනය වීමත් එක්ක දැන් මේ හුස්ම අපිට තව අභියෝගයක් එල්ල කරනවා. ඒ තමයි එයා විසින්ම සියුම් වෙන්න පටන් ගන්නවා. ඔන්න අපි දැන් තවත් බොහොම පරිස්සමින් ආස්වාසේ ප්‍රස්වාසේ දැක ගන්නා සුළුව මේ කටයුත්තේ දෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්ඛති. ඉස්සෙල්ලා නම් කිව්වේ පජානාති දැන් කියනවා සික්ඛති කියලා. කියන්නේ කලින් නම් දැනගත්තා. දැන් බොහොම හික්මීමෙන් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. බොහොම සීරුවෙන් කටයුත්ත කරනවා. දැන් ඔන්න ටික ටික දැනීම වර්ධනය වෙනවා. ටික ටික සතිය තියුණු වෙනවා. සම්පජඤ්ඤය වැඩි වෙනවා. දේවල් ගැන හොඳට සියුම බලා ගැනීමේ ශක්තිය දියුණු වෙනවා. මේ හරහා ඔන්න ආස්වාසය තව සියුම් වෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසය තව සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිත් තව තව සියුම් වෙවි සියුම් වෙවි කය හොඳට තැම්පත් වෙන ඉඩ දීලා අතපය හොල්ලන්නේ නැතුව ඉරියව් මාරු කරන්නේ නැතුව හිතේ සැක සංකා ඇති කරගන්නේ නැතුව කෙලෙස් මතුවෙන්න ඉඩ නොදී මේ කටයුත්තේ යෙදෙනවා. මෙහෙම යෙදෙද්දී ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය තැම්පත් වෙන්න පටන් ගන්නවා. පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. කියලා ඔන්න අපි ආන මේ කායानुපස්සනා කොටසේ අගට පැමිණෙනවා. දැන් ඔන්න හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳුණා. ඒත් එක්කත් දැන් කයත් හොඳට සංසිඳිලා තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් හොඳ හිතේ කෙලෙස් අඩුයි. එහෙම නැත්නම් නීවරණ යටපත් වෙලා හිත බොහොම ඒකාග්‍ර වෙලා මෙහෙම තියෙනකොට මේ කයේ යම් යම් සුඛ වේදනාවන් හට ගන්න පුළුවන්. යම් යම් ප්‍රීති ස්වභාවයන් හටගන්න පුළුවන්. කයි පිනා යන ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒවටත් ඇලෙන්නේ නැතුව, ඒවටත් බැහැ ගන්න නැතුව, ඒව නැවත නැවත ඉල්ලන්න යන්නේ නැතුව, ඒව ගැන බය වෙන්නෙත් නැතුව අපි ඒවත් දැනගනිමින් යනවා. ඔන්න පළවෙනි පියවර බුදුරජාන් වහන්සේ පෙන්නනවා පීතිපටි සංවේදී අසසිසාමීති සික්ඛති. දැන් විවිධාකාර පීති සබහායන් මතුවෙනවා. ඒවත් දැනගනිමින් දැකගනිමින් අපි ඉස්සරහට යනවා. නැත්නම් වෙලාවට රැලි රැලි යනවා සමහරකට පාවෙනවා වගේ දැනෙනවා. සමහරවිට ඇඟ කිලිපලා යනවා. ඉතින් මේ හැම දෙයක්ම ප්‍රීතියේ ස්වභාවයන් පමණයි. මේ හැම දෙයක්ම වේදනාවේ ස්වභාවයන් පමණයි. සුඛ වේදනාවේ ඔන්න ස්වභාවයන් මතුවලා තිනවා. අපිට ඇතැම් විට මේවා ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඇලෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි අපි මේ දේවල් එන්න එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ආවොත් බලා ගන්නවා. ආවත් වැඩි ඉන්නෙත් නැහැ. ඒගොල්ලෝ යනවා. ඒ නිසා මේ කොටසදී අපි ඊයේ මතක් කරගත්තා වගේ දීප සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ සුඛ වේදනාවක් ආවත් සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. දැන් මේ සැප වේදනාවක් ආවා සැප වේදනාවක් දැනගත්තා. ඒකත් අනිත්‍ය බව තේරුම් ගත්තා. අනිත්‍ය බව දැනගත්තා. දුක් වේදනාවක් ආවා ඒකත් අනිත්‍ය බව දැනගත්තා. අදුක්කම සුඛ වේදනාවක් ආවා. ඒකත් අනිත්‍ය බව දැනගත්තා. මේ එකක්වත් දිගට ඉන්නේ අය නෙමෙයි එනවා යනවා. යම් යම් හේතුන් නිසා ඒවා හට ගන්නවා. හට අරගෙන ඒවා නැති වෙලා යනවා. මේ හේතුන් ගැන අපිට කිසිම පාලනයක් නැහැ. ඒ නිසාම ඒ හේතුන් නිසා හටගන්න ඵලයන් සම්බන්ධයෙන්ුත් අපිට කිසිම පාලනයක් නැහැ. මෙහෙම දැන් ඉස්සරහට යනකොට ඔන්න කෙනෙක් තවත් දුරටත් පුරුදු වෙනවා. මේ දේවල් ඔක්කොම එනවා යනවා. මේවා මම ලොකුවට අල්ලගෙන වැඩක් නැහැ. හින්දා මම මේ දෙයට වෙන්න ඉඩ හරිනවා. දැන් ඔන්න වේදනාවන් අතර යම් දුරස්ත භාවයක් ඇති වෙනවා. වේදනාවන් තියෙනවා. නමුත් අපි ඒවට ඇලෙන්න ගැලෙන්න යන්නේ නැහැ, ගැටෙන්න යන්නේ නැහැ. වේදනාවලුත් මේ බලන හිතත් අතර යම් දුරස්ත භාවයක් ඇති වෙනවා. ඒවා වෙනවා අපි බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒ වගේමයි ඇතුළත ෘත්තිමත් භාවයක් ඇති කරගන්න හැකියාවක් ලැබුණොත් එහෙනම් මට මීට වඩා ලොකු දෙයක් අවශ්‍ය නැහැ. දැන් කය බොහොම තැම්පත් වෙලා තිනවා හිතෙත් ලොකුවට කෙලස් නැහැ. ඒ නිසා මේ හොඳටම ඇති කියලා ඇතුළත ෘත්තිමත් භාවයක්. ලද දෙයින් සතුටු වීමක්. හිතේ හටගත්තා නම් අන්න ඊළඟ පියවරක් පෙන්නනවා. සුඛපටි සංවේදී අසසිසාමීති සික්කති. දැන් කය සැහැල් වෙලා හිත සැහැල් වෙලා ඇතුළතින්ම සුවයක් දැනෙනවා. ඇතුළතින්ම තෘප්තිමත් භාවයක් දැනෙනවා. ඇතුළතම निराமிස ප්‍රීතියක් දැනෙනවා. ලද දෙයින් සතුට වීමේ හැකියාවක් ඔන්න දැන් තේරෙනවා. සතුට වීම සඳහා එළියෙන් යමක් ඇතුළට ගන්න අවශ්‍ය නැහැ. ඇතුළතම සතුට තියෙනවා. සාමාන්‍යයෙන් අපි එළියෙන් හම්බ වෙන සතුට විවිධාකාර හේතු කාරණා නිසා හරිම අවිනිශ්චිතයි. නමුත් දැන් මේ ඇතුළතින් හම්බ වෙන සතුට ඒක ඇතුළත අපේ මේ හැකියාවන් ටික හදාගත්තා නම් ඔන්න අපිට ගන්න පුළුවන්. ඒක අරිට වඩා එක අතකින් විශ්වාසයි. මොකද අපි තුලමයි මේ පාලනයක් තියෙන්නේ. අපි තුලමයි මේ හැකියාව වර්ධනය කරගන්න තියෙන්නේ. ඒතර මේ தත්ත්වය ඇති වුණා නම් අන්න සුඛපටිසංවේදී අසසිසාමීති සික්ඛති. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ඕන ඇතුළතම නිර්ආමිස ප්‍රීතියක් භුක්ති විඳින්මින් සෝයක් සැනසීමක් තෘප්තිමත් භාවයක් භුක්ති විඳින්මින් ඔන්න කටයුත්තේ යෙදෙනවා. ඊළඟට ඊළඟ පියවර පෙන්නනවා චිත්ත සංඛාර පටිසංවේදී අසසිසාමිති සික්කති කියලා. දැන් කයේ විවිධාකාර යම් යම් සියුම් සියුම් වේදනා හට ගන්න පුළුවන්. අපි ඒ ගැනත් බොහොම මදහත් වෙන්නවා. අපි අතපය හොලවන්න යන්නේ නැහැ. මේක දැන් කය බාර දීලා තියෙන්නේ. ඕන දෙයක් වෙන්න කියලා දැන් කයට ඉඩ දීලා තියෙන්නේ. ඉතින් කයේ යම් යම් වේදනාවන් උඩ ඉඳන් යටට හට ගන්නවා, යට ඉඳන් උඩට හට ගන්නවා, දිගට හරහට හට ගන්නවා. මේ ඒ දේ හැම දෙයකම වෙන්න ඉඩ හැරලා බොහෝම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් පස්සම් භයං චිත්ත සංඛාරං අසසෙසාමිති සික්කති කියලා හතරවෙනි පියවර බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ එකකටවත් ඇලෙන්න ගැලෙන්න ගියේ නැති නිසා එකක්වත් ගැටෙන්න ගියේ නැති නිසා එකක් එක්කවත් ගැටෙන්න ගියේ නැති නිසා අන්න මේවත් සමණයටපත් වෙනවා දැන් අපි නැවතත් මතක් කරගත්තොත් කායනුපසනා කොටසේදී කය හොඳට තැම්පත් වුණා පංච නීවරණයන් ටිකක් ප්‍රහාණය වෙලා ගියා తాවකාලියට తాවකාලිකව යටපත් වුණා. දැන් වේදනානුපස්සනාවේදී ඔන්න වේදනාවනුත් යටපත් වෙනවා. එහෙම නැත්නම් ඒවත් සමනයටපත් වෙනවා. දැන් සමනය වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. <clears throat> ඊළඟට ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟ පියවර ඉදිරිපත් කරනවා 9 වෙනි පියවර වශයෙන් චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් ඔන්න යෝගාවචරයා හිත දිහා බලන්න පටන් ගන්නවා. මෙතෙන්දී මුලින්ම පොඩි අනුතරංගීමක් කරන්න වටිනවා. බුදුරජාන් වහන්සේ මේ කොටසෙදී විශේෂයෙන් සඳහන් කරනවා මෙන්න මෙහෙම. නාහම් භික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ප්‍රකාශයක් කරනවා. මේකකින් කියවෙන්නේ මහණෙනි මම මේ අසමබර වෙච්ච සතියක් තියෙන කෙනෙකුට. එහෙම නැත්නම් තාම හොඳට තහවුරු නොවෙච්ච සතියක් තියෙන කෙනෙකුට එහෙ මෙහෙ වෙන බොහොම අබල දුබල සතියක් තියෙන කෙනෙකුට ඒ වගේමයි සම්පජඤ්ඤය හොඳට වැඩිච්ච නැති කෙනෙකුට මෙන්න මේ ආනාපාන සතියේ මෙන්න මේ කොටස මම අනුදැනුව අදාරන්නේ නැහැ කියලා ඔන්න බුදුන් වහන්සේ අනුතරංගවීමක් කරනවා. ඒ කියන්නේ අපි හිත දිහා බලන්න ගියාට සතිය දියුණු නොකර හුඟක් වෙලාවට අපි ඒකට අහු වෙන එකයි වෙන්නේ. මොකද කය වගේ නෙමෙයි මේ හිත හරීම මුලා කරන සුළුයි. නැති දේවල් තියෙනවා කියලා පෙන්නනවා. තියෙන දේවල් නැහැ කියලා පෙන්නනවා. විඥාණය විඥාකාරයකට සමාන කරලා පෙන්වන්නේ. මා මායූපමංච විඥානං කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ හරියට නිකන් විඥාකාරයක් වගේ, මැජික් කාරයක් වගේ තමයි මේ හිත. ඉතින් අපි එක පාරටම මම අනිත් අයට වඩා මම නම් බොහොම දක්ෂයෙක් කියලා අපි හිත බලන්න ගියොත් සමහරවට අහු වෙන එක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. අපි කෙලෙස් බරිතවයි අපි අපේ හිත දිහා බලන්නේ. එතකොට විවිධාකාර කෙලෙස් එනවා. ඒ කෙලෙස් වලම අපි වහලෙබ් බවට පත් වෙනවා. මොකද හරිම විචිත්‍රයි මේ කෙලෙස්. ඒවා අපි මුලදී බලන්න ගියාට පොඩ පොඩ පොඩ පොඩ ඒකෙම වර්ධනයක් වුණාට පස්සේ අපිටවත් බැහැ ඒ හිත නවත්තන්න. ප්‍රපංචවල විවිධ එක මට්ටමක් තමයි අපි සාමාන්‍යයෙන් කෙටියෙන් පටන් ගන්නවා. යමක් හිතන්න කෙටියෙන් පටන් ගන්නවා. හැබැයි ඒක අතු ඉති විහිදලා වැඩෙනවා. හරි නිකන් මහා වෘක්ෂයක් වඩටපත් වෙනවා වගේ මේ සිතුවිලි ධාරාව ලොකු කතන්දරයක් බවටපත් වෙනවා. අන්තිමට අපිටවත් නවත්තන්න බෑ මේ කතන්දරේ. හිත කියෝනවා කියෝනවා කියෝනවා කියෝනවා කෙලවරක් නැහැ. දැන් ආපස්සට ගන්නවා කියන එක හිතා ගන්න බෑ. කොහෙන්ද පටන් ගත්තේ කියලාවත් මතක නැහැ. එච්චරට මේ හිත වල්වදින ස්වභාවයක් තියෙනවා. අර හිතන්න පටන්ගත්ත තැනත්තාව මැඩ පවත්වනවා මේ සිතුවිලි ධාරාව තුලින් මේ ප්‍රපංචය තුලින්. අන්න ඒ වගේ බොහොම ව්‍යාකූලත්වයක් මේ හිතේ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කරන අනතුරු ඇඟවීම අපිට හිතලා බලන්න වටිනවා. අපි සතියක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගන්නේ නැතුව එක පාටම හිත දිහා බලන්න යන එක ඒ නිසා සුදුසු නෑ. නමුත් අපි වර්තමානයේ හිත අරගෙන ඒ සඳහා වෑයමක් දරලා වර්තමානයේ හිත පුහුණු කරලා වර්තමානයේ ඉන්න හිත පුහුණු කරලා ඊළඟට වර්තමාන අරමුණක් ඉදිරිපත් කරගෙන තව තව සිහිය පිහිටවලා සිහියත් තවත් වර්ධනය කරලා ඊළඟට තව හොඳට ඒවැ විස්තර බලලා සම්පජඤ්ඤය දියුණු කළා යම් ප්‍රඥාවකුත් අවදි කරගෙන ඊට පස්සේ තමයි දැන් මේ බුදුරයන් වහන්සේ හිත දිහා බැලීම අනුදැනවදාලා තියෙන්නේ ඒකයි කායානුපස්සනාවකින් හොඳට ඒ මුල අවශ්‍ය කරන හැකියාවන් ටික වර්ධනය කරලා දෙනවා. ආයත් වේදනානුපස්සනා කොටසෙන් හොඳට තව සම්පජඤ්ඤය හදලා දෙනවා. හිතේ මධ්‍යස්ථ භාවයක් හදලා දෙනවා. උපේක්ෂාවක් හදලා දෙනවා. අන්න එහෙම සෑහෙන්න හැකියාවක් වර්ධනය කරගෙන තමයි යෝගාවචරයා හිත දිහා බලන්නේ. හිතට බහින්නේ. දැන් හිත දිහා බලන්න ඔන්න බුදුහාමුදුරු කියනවා චිත්තපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති. දැන් ක්‍රමානුකූලව කායනුපසනාවේදී කය හොඳට තැම්පත් වුණා. වේදනානුපසනාවේදී වේදනාවන් ඔක්කොම සමනයටපත් වුණා. දැන් එකාතකින් වීරය බොහෝම අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින් තරම් වැඩි වෙහෙසක් දැන් දරන්නේ නැහැ. ආයාසයෙන් මුකුත් කරන්නේ නැහැ. මුලදී අපි මෙනෙහි කිරීම කරනවා. ඊළඟට ඒවා පාවිච්චි කරලා හිත එකඟ කරගන්න උත්සාහත් වෙනවා වර්තමානට ගන්න උත්සාහත් වෙනවා සෑහෙන වීරයක් යොදන්න වෙනවා හිත দমনය කරගන්න. නමුත් ටික ටික එහාට යන්න යන්න වීරය අපි ක්‍රමානුකූලව අඩු කරන්න වෙනවා. දැන් ඔන්න සමාධිය වැඩෙන අවස්ථාව, හිත තැම්පත් වෙන අවස්ථාව. එතෙන්දී අපි අනවශ්‍ය වීරයක් යදුවොත් එහෙම හිත තැම්පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රායෝගිකව ඒ අවස්ථාවේ, ඒ පරයන්කේ යෙදෙනකොට ඒ වීරයේ වීරය හා සමාධියේ ඒ ඒ අවස්ථානුකූලව සමබර කිරීම කරන්න සිද්ධ වෙනවා. අඩු වැඩි කිරීම කරන්න සිද්ධ වෙනවා. ඒතර යෝගාවචරය මේක පුහුණුවෙන්මයි ගන්න වෙන්නේ. මේක මේ පොතෙන් පතෙන් දැනගත්තා කියලා බණකින් ඇහුවා කියලා මේක අපිට කරන්න බෑ. මේක පුහුණු වෙන්න ඕනේ. මේක කළම පුරුදු වෙන්න ඕනේ. හරියට නිකන් අපි වාහනයක් පදවනකොට ඒ අර ක්ලච් බැලන්ස් කරනවා වගේ තමයි මෙතනත් තියෙන්නේ. මොකද අපිට ඒක කළා පුහුණු වෙනවා මිසක් ඒක මේ පොතින් පතෙන් දැනගත්තා කියලා ඒක ප්‍රායෝගිකව කරන්නේ නැහැ. මෙතෙන්දිත් එතකොට කොහොමද මේ සමාධිය වර්ධනය වෙන්නේ? කොහොමද වීරය අඩු වැඩි කරන්නේ? අනවශ්‍ය දෙයට අඩු වුණොත් එහෙම කොහොමද සිතුවිලි ආයෙත් එන්නේ හිත පිට යන්නේ කොහොමද එතකොට කොහොමද ආයෙත් හිතේ වීරය වැඩි කරන්නේ කියලා මේ හැම දෙයක්ම ප්‍රායෝගිකව අපිට පුහුණු වෙන්න වෙනවා ඒ නිසා තමයි අත්‍තරම අපිට මේක ප්‍රායෝගිකව කාලයක් ගත වෙන්නේ මොකද මේ හැකියාවන් අපේ හිතේ අපි වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා මේවා ඉබේ වෙන්නේ නැහැ මෙතන ප්‍රායෝගිකව පුහුණු විය යුතු දහමක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඊළඟට දැන් චිත්තපටි සංවේදී වෙන්න ගියාම, ඒ කියන්නේ හිත දිහා බලන්න ගියාම දැන් අර කය හොඳට තැම්පත් වෙලා තියෙනවා, වේදනාවන් සමනයටපත් වෙලා තියෙනවා. ඉතින් අඩු වීරයකින් තමයි දැන් ඔන්න හිත දිහා බලනවා. හිත දිහා බලද්දී හිතත් දැන් ටිකක් තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් දැන් වෙන අරමුණට හිත යොදන්නේ නැති නිසා දැන් ආනාපානය බලන්නෙත් නැහැ. වේදනාවන් බලන්නෙත් නැහැ. දැන් හිත දිහා තමයි බලන්නේ. ඉතින් මෙහෙම බලන් ඉන්නකොට පොඩ්ඩක් ඕනනම් තව වීරය අඩු කරන්න පුළුවන්. තවත් නිකන් නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා. අනුන්ගේ වගේ බලන් ඉන්නවා. මෙහෙම ඉන්නකොට ඔන්න හිතට පොඩ්ඩක් සිතුවිලි එන්න ඉඩ තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිත ගැන අධ්‍යයනය කරන්න යන්නේ. හිත ගැන අධ්‍යයනය කරන්න පොඩ්ඩක් ඉතින් එයාට කතකින් කරන්න නටන්න ඉඩ දෙන්න වෙනවා. හැබැයි දැන් සතිමත් ඒ වගේම අවදිමත් ඒ වගේම වැඩිච්ච සතියක් සම්පජඤ්ඤයක් තියෙනවා. නිසා අපිත් පොඩ්ඩක් දැන් ශක්තිමත්. යෝගාවචරය දැන් නිකම්ම පටන් ගත්ත යෝගාවචරයෙක් නෙමෙයි සතියක් දියුණු කරගත්ත සම්පජඤ්ඤයක් වඩාගත්ත යෝගාවචරයෙක්. එයා තමයි දැන් මේ කටයුත්තට අත තියලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් හිත දිහා බලනවා හිතට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඉඩ දීලා. ඔන්න හිතේ යම් යම් සිතුවිලි පහළ වෙනවා. චිත්තානුපසනාව කොටසදී සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා සරාගං චිත්තං සරාගං චිත්තං දිපජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං දිපජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං දිපජානාති. විතදෝසං චිත්තං විතදෝසං චිත්තං දිපජානාති. දැන් මේ කුසල් අකුසල් දෙකටම සම තැන දීලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ ඔන්න අපේ හිතේ මෛත්‍රී සිතක් ඇති වුණා නම් ඕක වර්ධනය කරන්න ඕනේ. පුළුවන් තරම් මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. නැත්තම් දේශ සිතක් ඇති වුණාම කොහොම හරි ඉතින් ඕක ඉවත් කරන්න ඕනේ. ඉක්මනටම ඉවත් කරන්න. ඔය වගේ පොඩි ආකල්පයක් අපේ තියෙන්නේ. නමුත් දැන් මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ මෛත්‍රී සිතටත්, ද්වේෂ සහගත සිතටත් සම තැනක් දීලා තමයි කතා කරන්නේ. දැන් මේක පටලවා ගන්න සුදුසු නැහැ. මෙතනින් අදහස් වෙන්නේ නැහැ කුසල් හා අකුසල් සමානයි කියලා. මෙතනින් අදහස් වෙන්නේ දැන් මේ යෝගාවචරයා කුසල් සිත කුසල් සිතක් වශයෙන් තේරුම් ගන්නවා. අකුසල් සිත අකුසල් සිතක් වශයෙන් තේරුම් ගන්නවා. ඒ දෙකම හුදු සිතුවිලි පමණයි. හුදු සිතක් පමණයි. එකම විදිහට දැන් තේරුම් ගන්නෙ. ඒ සිතත් ඇති වෙලා නැති වෙලා යනවා. කුසල් සිතක් අපි තුමු මෛත්‍රී සහගත හිතක් ඒකත් ඇති වුණා නැති වෙලා ගියා. ඊළඟට දේශ සහගත හිතක් ඒකත් ඇති වෙලා නැති වෙලා ගියා. සිතිල්ලක් නැත්නම් ඒක සිතක් පමණයි. කියලා අන්න එකම ස්වභාවයේ ක්‍රියාදාමයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. කියලා අන්න යෝගාවචරය බලන දෘෂ්ටි කෝණයේ වෙනසක් තියෙනවා දැන්. දැන් මෙතන අපි දේශිතක් ආව පමණින් අපි අපිව යටට දාගන්න හැදුවොත් අපිට මේ මොනා හරි චෝදනා කරන්න හැදුවොත් ඒක නෙමෙයි මෙතන වෙන්න අවශ්‍ය. මෙතෙන්දි වෙන්න තියෙන්නේ මේක හුදු දේශසිතක් පමණයි. ඊළඟට මෛත්‍රී සිතුවිල්ලක් ආවනම් මෛත්‍රී සිතක් ආවනම් මේක හුදු මෛත්‍රී සාගත සිතුවිල්ලක් පමණයි. ඒකත් වර්ධනය කරන්න යන්න අවශ්‍ය නැහැ මෙතෙන්දී. ද්වේෂ සිතක් ආවත් ඒකත් එක පාටම පන්නන්න අවශ්‍ය නැහැ. යාම යාවි. ඊළඟට සරාගං චිත්තං සරාගං චිත්තං දිපජානාති විතරාගං චිත්තං විතරාගං චිත්තං දිපජානාති දැන් මේ සරාග සිතක් එනවා ඔන්න රාග හිතක් ආවා ඒ ගැනත් ඉතින් බය වෙන්න යන්නේ නැහැ ඒක මේ රාග හිතක් පමණයි ඊළඟට රාගයෙන් තොර විරාගී සිතක් සිතුවිල්ලක් එනවා ඒකත් මේ විතරාග සිතක් පමණයි ඉතින් ඒ ගැන ඇලෙන්න යන්නෙත් නැහැ විතරාගේ සිතක් ආවා කියලා ආය අසුබේ මෙනෙහි කරන්න යන්නේ නැහැ. සරාග සිතක් ආවයි කියලා අසුබේ මෙනෙහි කරන්න යන්නේ නැහැ. මේ තනිකර හිතත් එක්කමයි දැන් යන්නේ. ආයේ හිතට මොකක්වත් අමුතුවෙන් දාන්න යන්නේ නැහැ. වෙන කමටහනක් දැන් ආයේ හිතට හඳුන්ලා දෙන්න යන්නේ නැහැ. එන එන සිතුවිලි මේ සිතුවිලි පමණක් කියලා තේරුම් ගන්නවා. දැන් මේක හරි ලස්සන උපමාවකින් පෙන්ලා දෙනවා ජර්මන් ජාතික අනාලයෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා හරියට නිකන් අපි හිතමු මා කරේ විවේක වේලාවක අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව එක්කගෙන යනවා ඔන්න පිටණියකට. පිටණියකට එක්කන් ගිහිල්ලා ඒ දරුවන්ට ඇති තාක් සෙල්ලම් කරන්න දීලා තමන් නිකන් බලාගෙන ඉන්නවා. දැන් මේ දරුවෝ සෙල්ලම් කරනවා උඩ පයින්නවා කෑ ගහනවා බිම පෙරලෙනවා අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි ගිහිල්ලා මේ දරුවෝ එක්ක උඩ පයින් නැහැ නටන්නයි බිම පෙරලන්නයි යන්නේ නැහැ. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. අන්න වගේ තමයි අපිත් මෙතෙන්දී යෝගාවචරයා මේ හිතට පොඩ්ඩක් නටන්න දීලා බලාගෙන ඉන්නවා. ඒවට අහු වෙන්නෙත් නැහැ. ඒ වගේම අනුග්‍රහ කරන්නෙත් නැහැ. එන එන දේවල් ගැන බය වෙන්න යන්නෙත් නැහැ. රාග හිතක් ආවා කියලා, ද්වේෂ හිතක් ආවා කියලා බය වෙන්න යන්නෙත් නැහැ. ඒ වගේම විතරාග හිතක් ආවා කියලා, මෛත්‍රී හිතක් ආවා කියලා ඒකට උල්පන්දම් දෙන්න යන්නෙත් නැහැ. බොහොම මධ්‍යස්තව මේ එන එන සිතුවිලි හුදු සිතුවිලි පමණයි කියලා ඔන්න බලාගෙන ඉන්නවා. තවත් පැත්තකින් උදාහරණයක් දෙනවා නම් අපි හිතමු අපි නාට්‍යයක් බලන්න ගිහිල්ලා ඔන්න නාට්‍ය රඟ දක්වනවා නළුවෝ නිළියෝ ඉතින් කැමති කැමති දේවල් පෙන්නනවා. එක එක රැඟුම් පානවා. අපි ඉතින් ඔහේ බලන් ඉන්නවා. ඔල්වනසන් දෙන්න යන්නෙත් නැහැ, උඩ පයින්න යන්නෙත් නැහැ, hina වෙන්න යන්නෙත් නැහැ, අඬන්න යන්නෙත් නැහැ. 아무තු කැමැත්තක් අකමැත්තක් ඇත්තේම නැහැ. ඉතින් අපි හිතන්න අපි හිතමු මේ අපි විතරයි ඉන්නේ කියලා ඒ රඟහලේ ඉතින් අපි මේ විදිහට නිකන් ඔහේ උපේක්ෂාවෙන් බලන් හිටියම මේ නලු නිලියෝ අපි ගැන කැමැත්තක් ඇති කරගනීද නැත්නම් ඒගොල්ලන්ට එපා වෙලා ඒගොල්ලොම යාවිද? ඉතින් ඒගොල්ලෝ එපා වෙලා යාවි. මොකද මේ අපි නිකන් ඔහේ බලන් ඉන්නවා. මුකුත් සහභාගීත්වයක් නැහැ. අන්න වගේ තත්ත්වයක් තමයි මෙතන වෙන්නේ. දැන් අපි මේ හිත දිහා බලාගෙන ඉන්නවා. මේ එන සිතුවිලි වලට සහභාගී වෙන්න යන්නේ නැහැ. උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. අහු වෙන්නෙත් නැහැ. දැන් අහුවෙන්නේ නැති එක වෙන්නේ අර සතිය සිහිය ඒ වගේම අර සම්පජඤ්ඤය හොඳට වැඩිච්ච නිසා තමයි අහුවෙන්නේ නැත්තේ. දැන් අපි හොඳ පදනමක් හදාගෙන තමයි මේ හිත දිහා බලන්නේ. එතකොට අරගොල්ලෝ රඟ දැක්ුවට අපි ඒකට සහභාගී වෙන්න යන්නේ නැහැ. ඉතින් මේක තනිකරම මේ ආනාපානයෙන්ම විතරක් වෙන දෙයක් නෙමෙයි. ඉතින් තවත් සූත්‍ර දිහා බැලුවාම බුදුරජාන් වහන්සේ තවදුරටත් ඉතින් මේ කටයුත්ත සාර්ථක වීම සඳහා විවිධාකාර පැතිවලින් අපිට අනුග්‍රහ කරන්න කියලා ඉතින් කියලා තියෙනවා. ඒ නිසා සීලයෙන් මේ කටයුතු වලට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. අපේ හිත මෙල්ල නොවන වෙලාවට කය වචනේ හික්මවා ගැනීම සඳහා ඔන්න සීලයෙන් අනුග්‍රහ කරන්න වෙනවා. ඒ වගේමයි තවත් පැත්තකින් කියනවා නම් මේ ඉන්ද්‍රියයන් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඉන්ද්‍රියයන් රැක ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රියයන් සංවෘතව පවත්වන්න උත්සාහත් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි ඇස් පෙනුනට කැමැති කැමැති දේවල් පෙන්වන්න ගිහිල්ලා මේක වික්ෂිප්ත වුණා නම් එතකොට හරි අමාරුයි මේ හිත මෙල්ල කරන්න. ඒ වගේමයි කන් ඇහුණට මේක කැමැති කැමැති දේවල් මේකට ඇතුල් කරන්න ගියොත් ඉතින් හරි අමාරුයි. ඒ නිසා අපිට මේ ඉඳුරන් দমনය කර ගැනීම එහෙම නැත්නම් මේ ඉඳුරන් দমনය කරගෙන වාසය කිරීම පුරුදු කරන්න වෙනවා. ඒ සඳහා ඉතින් වෑයමක් දරන්න වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ මුලින්ම මේ ආනාපාන සතිය පටන් ගන්න කියන්නේත් අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතව. මොකද මේ අනිත් ඔක්කොම එක මේ එකට ඉඳගෙන මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා අපිට ටිකක් හුදකලා වෙන්න වෙන්නේ. ඒක නිසයි අපිට ටිකක් මේ කෑකොස්සන් නැති ගෝසාව නැති තැනකට යන්න වෙන්නේ. ඒකයි අපිට මේ හැම තැනම වෙළඳ දැන්වීම නැති තැනකට යන්න වෙන්නේ. මොකද අද හැම තැනම මේ අපිව අවුස්සන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවෙන් අපිට බැහැර වෙලා තමයි පොඩ්ඩක් මේ වැඩේට පේ වෙන්න සිද්ධ වෙන්නේ. කැප වෙන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් අන්න හිත තැම්පත් වෙනවා. දැන් මේ ගැන තවත් හොඳ කරුණක් මතක් කරගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේම අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භවනා සූත්‍රය. එතෙන්දී බුදුරජාන් වහන්සේ තවත් පැත්තක් මේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ කියනවා ඇහෙන් රූපයක් දැක්කහම සමහරලාට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් සමහරලාට අකමැත්තක් ඇති වෙන්න පුළුවන් සමහරලාට මේ දෙකේම මිශ්‍රණයක් වෙන්නත් පුළුවන් හැබැයි ඒ පත්වෙච්ච தත්ත්වය ගැන බුදුරජාන් වහන්සේ කියනවා ඒක දැකින්න කියලා අනිච්චානුපස්සීව. මේක ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් අරගෙන ඒකට එහෙම යන්න ඉඩ හරින්න. එහෙම නැත්නම් මෙතන තියෙන රළු ස්වභාවය තේරුම් ගන්න කියලා කියනවා. එහෙම නැත්නම් මෙතන තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න කියනවා. ඉතින් මේ හරහා ඇතර මේ අවස්ථා තුනටම දාලා බුදුරන් වහන්සේ කියනවා ඊ타ම ශාන්ත ඊ타ම ප්‍රණීත උපේක්ෂාවට හිත ගන්න කියලා. අපි ඒක පොඩ්ඩක් බුද්ධ වචනේම මතක් කරගත්තොත් චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං. කියන්නේ ඇහෙන් රූපයක් දැකලා හිතේ මනාපයක් ඇති වෙනවා. හිතේ කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිතේ අකමැත්තක් ඇති වෙනවා. නැත්නම් දෙකේ මිශ්‍රණයක් ඇති වෙනවා. නමුත් ඒක එහෙම්ම වෙන්න ඉඩ නොදී මේක දකින්න කියනවා සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, වශයෙන් පටිසමුප්පන්න වශයෙන්. මේ කැමති එකකින් යන්න පුළුවන්. එහෙම කළා හිත නැඹුරු කරන්න කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. කියලා අන්න හිත පොඩ්ඩක් මධ්‍යස්ත කරගැනීම සඳහා උත්සාහත් වෙන්න. මේකට මේ කැමැති පැත්තේ යන්න දිදී ඒක ඒකම අභිරමණය කරමින් ඒකම සතුටු වෙමින් ඉන්න දෙන්න එපා. අපි කැමති රූපයක් දැක්කහම හිත ඉතින් යාවි. මේ කැමැත්තක් ඇති වේවි. නමුත් ඒකම තව තව වර්ධනය කරගෙන ළඟටත් ගිහිල්ලා බලලා අතගාලත් බලලා එහෙම කරන්න ගියොත් ඉතින් තව හිත අවුල් වෙනවා. ඒ වෙනුවට හිතේ මනාපයක් හටගත්තා. දැන් පොඩ්ඩක් ආයි උපේක්ෂාවට ගත්තා. ඒ වගේම සද්දයක් ඇහුණා. ඒ ගැන අපි අමනාපයක් හටගත්තා. හැබැයි ඒකත් උපේක්ෂාවට ගත්තා. ඒක යන්න ඇරියා. ඒක ඇති වෙලා නැති වෙලා ගියේ හැටි දැක්කා. එහෙම නැත්නම් ඒ හටගත්ත මනාපය අර තමන් හිටිය උපේක්ෂාවට සාපේක්ෂව රළු බව තේරුම් ගත්තා. එහෙම නැත්නම් මේ හටගත්ත ඒ ශබ්දය හේතුන් නිසා හටගත්ත බව තේරුම් ගත්තා. මේ දකින්න පුළුවන් පැති කීපයක් පෙන්වන්නේ. ඒතර මේ විදිහට දැක්කනම් අපි නිකන් අර හටගත්ත මනාපය පැත්තෙන් පොහොර දානවා වෙනුවට අපි මේ ඒ ශබ්දය කොහොමද හටගත්තේ කියලා ඔන්න පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරයක් යෙදීමක් තියෙන්නේ. එතකොට මේ ශබ්දය අන්න මොකක් හරි දෙයක ස්පර්ශයක් නිසා හටගත්තා නැත්නම් මේ අපේ අවධානය එතෙන්ට යොමු වීම නිසා හටගත යම් යම් හේතුන් නිසා හටගත් ආකාරයක් අපිට වැටහෙනවා. ඉතින් ඒ හරහා අපි අර ගැටෙනවා වෙනුවට අපි තේරුම් ගන්නවා මේකත් මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. කියලා ඔන්න අපි යම් උපක්‍රමයක් පාවිච්චි කරා ඊළඟට ඔන්න නැවතත් හිත උපේක්ෂාවට ගන්නවා. මොකද අර බොහෝම අර මනාප ස්වභාවය හිතේ හටගත්ත ඒ කැමැති ස්වභාවය උද්දාමයටපත් වෙච්ච ස්වභාවය හරිම తాවකාලිකයි. ඒ වගේම අර තමන් හිටිය ශාන්ත ස්වභාවයට සාපේක්ෂව ඒක රළුයි. ඒ වගේමයි ඒ හටගත්ත ඒ උද්දාමය පටිච්චසමුප්පන්නයි. හේතුන් නිසා හට අරගෙන තින්නේ. මේ හේතුන් කොයි වෙලාවෙ නැති වෙලා යයිද දන්නේ. හේතුන් නැති වෙලා ගිය ගමන් ආයෙත් බිමට වැටෙනවා. මැද්දේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මැද්දේ ඉන්න තමයි අපිව යොමු කරන්නේ. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් උපේක්ඛා. මේ ශාන්තයි මේ ප්‍රණීතයි මොකද්ද මේ උපේක්ෂා ස්වභාවය. ඉතින් මේ වගේ අපි යම් යම් මේ අපේ භාවනාවට උදව් වෙන යම් යම් ප්‍රතිපදාවන් ඒ නිසා රකින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි දේවල් දැක්කට ඒ ඔස්සේ යන්නේ නැහැ. පොඩ්ඩක් ආයෙත් හිත මධ්‍යස්ත කරගන්න. දේවල් ඇහෙනවා ඒ ඔස්සේම යන්නේ නැහැ. හිත මධ්‍යස්ත කරගන්නවා. ගඳ සුවඳ දැනෙනවා හිත මධ්‍යස්ත කරගන්නවා. දිවට රස දැනෙනවා හිත මධ්‍යස්ත කරගන්නවා. කයට දේවල් ස්පර්ශයන් දැනෙනවා ඒත් හිත මධ්‍යස්ත කරගන්නවා. හිතට විවිධාකාර අරමුණුත් එනවා. ඒවා ඔස්සේ යන්න නොදී හිත මධ්‍යස්ත කරගන්නවා. ඔන්න එක වතකින් ප්‍රතිපදාවක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට චිත්තානුපසනාව පැත්තෙනුත් විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේවා ඇති වෙලා නැතිලා යන හැටි. රාග හිතක් ආව ඇතිලා නැතිලා ගියා. ද්වේෂ හිතක් ආව ඇතිලා නැතිලා ගියා. මෝහ හිතක් ආව ඇතිලා නැතිලා ගියා. ඊළඟට හොඳට සමාධිමත් වෙච්ච ස්වභාවයක් ආවා ඒකත් ඇතිලා නැතිලා ගියා. වික්ෂිප්ත වෙච්ච ස්වභාවයක් ආවා ඒකත් නැතිලා නැතිලා ගියා. ඉතින් මේ අනිත්‍ය ස්වභාවය දකින්න තවත් පැත්තක්. ඉතින් මේ කැමැති පැත්තක් අපිට ඒ අවස්ථාවේ මතක් වුණා නම් ඒක ඒ විදිහට අනුගමනය කරාට වැරද්දක් නැහැ. අපිට තියෙන්නේ අර හිත හිතේ ඉදිරිපත් වෙන ඒ සිතුවිලි තේරුම් ගනිමින් ඒවට සහභාගී නොවි ඒවට යන්න ඉඩ හරමින් තැම්පත් වෙන්න ඔන්න ඉඩ දෙන එකයි තියෙන්නේ. එහෙම තැම්පත් වෙන්න ඉඩ දුන්නා නම් ඔන්න බුදුහාමුදුරුවෝ තවත් පියවරක් ඉදිරිපත් කරනවා සමාදහං චිත්තං අසසිස්සාමීති සික්ඛති. දැන් මේ සිතුවිලිත් ඔන්න තැම්ප මේ බැහැර වෙලා යනවා ඈතට ඈතට යනවා බොඳ වෙලා යනවා දුර්වල වෙලා යනවා ඒ හරහා හිත දැන් ඔන්න තව තැම්පත් වෙනවා සමාදාහං චින්තං අසසිසාමිති සික්කති දැන් ඔන්න හිතත් තැම්පත් වෙනවා දැන් මේ තැම්පත් වෙන්නේ ලොකු ගැඹුරුම සමාධියක් කරාම කියන්න අවශ්‍ය නැහැ දැන් මේ තැම්පත් වෙන්නේ අපි අනුග්‍රහ නොකරපු නිසා සිතුවිලි ආව අපි දැන් අහුුනේ නැහැ ප්‍රඥාවකුත් දැන් මෙතන මුල් වෙලා තියෙනවා. දැන් මේ සිතුවිලි ආවා අපිව පොළඹවන්න හැදුවා. නමුත් අපි ප්‍රඥාවන්තව ඒවට අහු නොවි හිටියා. ඔන්න ඒගොල්ලෝ ඈතට ගියා. ඔන්න හිත තැම්පත් වෙනවා. සමාදහං චිත්තං අස්ස සිස්සාමිත සික්ඛති. දැන් හොඳට හිතට තැම්පත් වෙන්න ඉඩ දෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් කාය අනුපස්සනා කොටසේදී කය හොඳට තැම්පත් වුණා. කය දැන් හොඳට අපි තුමු අපේ රැමිනියා ගොතාගෙන හිටියේ. හොඳට දැන් තැම්පත් වෙලා තියෙනවා. ඊළඟට කයේ විවිධාකාර ප්‍රීති ස්වභාවයන් ආවා. ඒවත් නිකන් උඩ යට ගියා, ආවා ගියා. උද්දාමයටපත් වුණා, ආයිත් ගියා. ඉතින් ඔක්කොම ඒවා අනිත්‍ය වශයෙන් දැක්කා. ඔන්න ඒවත් සමනයටපත් වුණා. විවිධ වේදනාවන් ආවා. ඒකත් අපි ග්‍රහණය කරගන්න ගියේ නෑ, ඉල්ලන්න ගියේ නෑ, ගැටෙන්න ගියේ නෑ. ඒවත් ඔන්න සමනයටපත් වුණා. දැන් කයත් එක අතකින් ධාතු පැත්තෙන් ගත්තොත් ඔන්න ඒවත් සමනයටපත් වෙලා. ප්‍රීති ස්වභාවයන් වේදනා ස්වභාවයන් ගත්තොත් ඒවත් සමනයටපත් වෙලා. හිත දිහා බැලුවා හිතෙත් දැන් ඔන්න සිතුවිලි ටිකක් එහෙම් මෙහෙම් ආවා ඒගොල්ලෝ රඟපෑවා. අපි ඉතින් ඒකට ඔල්වරසන් දෙන්න ගියේ නැහැ. අඬන්න වැළපෙන්න ගියෙත් නැහැ. ඔන්න ඒගොල්ලොත් අපිව අතහැරලා ගියා. දැන් බින්වත්නි හිත එක්තරා අන්දමක පොඩ් නිශ්චලතාවයකටපත් වෙනවා. හිතේ දැනුවත් භාවයක් ඉදිරි වෙනවා. හැබැයි සිතුවිලි වලින් තොරයි. හිත මොකක්වත් දැන් අල්ලගෙන නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ වගේ ප්‍රකාශයක් සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තේ චිත්තානුපස්සී භික්ඛවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සන්. දැන් මේ හිත ගැන බලමින් හිත ගැන තේරුම් ගනිමින් ඒ අවස්ථාවේදී මේ සංසාරේ බය දක්නා සුළු ඒ තැනත්තා යෝගාවචරය වාසය කරනවා. බොහෝම සතිමත්ත ඒ වගේමයි කෙලස් තවන වීරෙන් යුක්තව බොහොම සම්පජඤ්ඤය දිනු කරමින් බොහොම සියුම්ම දැකගනිමින් මේ කටයුත්ත දිහා අවධානයෙන් ඉදිමින් දැන් එයා වාසය කරනවා. හිතට එන ලෝභ ද්වේෂ මෝහයන් ඔක්කොම අයින් කළා දාලා එයා ඔහොම තැම්පත් වෙලා ඉන්නවා. මෙහෙම ඉන්න ඉන්න ඔන්න හිත තව තව තැම්පත් වෙනවා ඒකාග්‍ර වෙනවා සමාධිමත් වෙනවා හිත අරමුණු වලින් ඈත් වෙනවා හිත නිශ්චලත්වයකටපත් වෙනවා දැන් කෙනෙක් අත්දකිනවා හිතේ තියෙන යම් ස්වභාවයක්, හැකියාවක්, සිතුවිලි වලින් තොරව හුදු දැනුවත් භාවයකින්, අවදිමත් භාවයකින්, සතිමත් භාවයකින් පමණක් ඉන්න පුළුවන් හැකියාවක්. ඉතින් අපි හිතන්නේ හිතට අවදිමත්ව සතිමත්ව ඉන්න නම් මොකක් හෝ අරමුණක් අල්ලන් ඉන්න ඕනේ කියලා. දැන් මෙතෙන්දී කයේ තිබිච්ච සියලු අරමුණු සමණයටපත් වුණා. කායानुපස්සනාවේදීම සමණයටපත් වුණා. ඒ වගේම කය පිනවගෙන ගිය යම් යම් වේදනා ස්වභාවයන් එහෙම නැත්නම් ප්‍රීති ස්වභාවයන් ඒවත් වේදනානුපසනාවේදී සමනයටපත් වුණා. දැන් යෝගාවචරය ක්‍රමානුකූලව ශක්තිමත්ව හිත දිහා බැලුවා. ඒ කියන්නේ සූදානම් ශරීරයෙන් හිත දිහා බැලුවා. සතිමත්ව හිත දිහා බැලුවා. දැන් ඒ හරහා හිතේ පැන නැගිච්ච යම් යම් සිතුවිලිත් චිත්ත ස්වභාවයනොත් ඒවත් ඔන්න දැන් සමනයටපත් වුණා. දැන් ඔන්න එක අතකින් අපි හරියට නිකන් ගැඹුරු මොහොතට ගියා වගේ. දැන් අපි වෙරළේ ඉන්නකොට සෑහෙන්න ഘോഷාකාරී. රැලි ඇවිල්ලා එහි හැපෙනවා මෙහි හැපෙනවා සද්ද කරනවා ගල් පරවල හැපෙනවා හරිම ഘോഷාකාරී. අපි පොඩ්ඩක් ගැඹුරට යනවා මුහුදේ. එතකොට අර තලං රැලි නැහැ. හැබැයි ඒත් රැලි තියෙනවා. උඩ යනවා යට යනවා රැලි ගහනවා. අපි තවත් ටයක් ගැඹුරට යනවා. දැන් ටයක් රැලි අඩුයි. අපි හිතමු අපි ගැඹුරු මුහුදට ගියා එක රැල්ලක්වත් නැහැ. සම්පූර්ණ නිශ්ශබ්දයි. සම්පූර්ණ නිශ්චලයි. එක අතකින් හරි අකම්පිතයි. ඔන්න ගැඹුරු මොහොතට ගියා වගේ තමයි මේ දැන් මේ අත්දකින චිත්ත ස්වභාවය. ඉතින් මේ උපමාව බුදුරජාන් වහන්සේ හරිම ලස්සනට ඉදිරිපත් කරනවා තුවටක සූත්‍රයේදී. තුවටක සූත්‍රය හම්බෙනවා සුත්ත නිපාතයේ අටක වගේ. ඒකේ හරි ලස්සන ගාතාවක් එනවා. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති ඨිතෝ හෝති. ඒවන් ඨිතෝ අනේජස්ස උස්සදම් බික්කු න කරෙය්‍ය කුහිංචි. කියලා මෙන්න මේ වගේ ලස්සන ගාතාවක් එනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙමයි. හරියට මේ සමුද්‍රයේ මැද්දේ දිය රැලි හැටගන්න නැතුව බොහෝම ටිතෝ හෝති තැම්පත් වෙලා නිශ්චල වෙලා සංසිඳිලා තියෙනවද? අන්න වගේ තමයි මේ හොඳට නිශ්චල වෙච්ච මේ හොඳට තැම්පත් වෙච්ච කෙලස් වලට අහු නොවෙච්ච මෙන්න මේ යෝගාවචරයා මේ භික්ෂුන් වහන්සේ මේ හිතේ හටගන්න උඩ යට ඒවා ඔක්කොම සමනය වෙන්න ඉඩ දෙනවා. හිත ඉල්පෙන ස්වභාවයන් ඒවට සමනය වෙන්න ඉඩ දෙනවා. ද හිතේ යථා ස්වභාවය තමයි මේ තැම්පත් භාවය. හුදු දැනුවත් භාවයක් තියෙනවා. හැබැයි කෙලෙස් හරහා උඩ යනවා ආයි යට යනවා. රැලි එනවා යනවා. ඉල්පෙන ස්වභාවයක් තියෙනවා. උස්සදම් කියලා කියන්නේ මේ ඉල්පෙන ස්වභාවයක්. නිකන් ඔලුව ඉදිමෙනවා වගේ තමයි. ඔන්න ඔලුව ඉදිමෙනවා මොකක් හරි දෙයක් දානවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් බැස ගන්නවා. ආයෙත් ඉතින් යටට වැටෙනවා. කඩන් වැටෙනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් මැද්දට ගන්නවා. ඉතින් අපේ ජීවිතවල තියෙන ওই වගේ ස්වභාවයක්. අටලෝ දහමට මුහුණ දෙනකොට සැප පැත්තේ යනකොට සුබ පැත්තේ යනකොට ඔන්න ඔළුව පොඩ්ඩක් ඉදිමෙනවා. ඔන්න ආයෙ පොඩ්ඩක් බැස ගන්නවා. එතකොට ඔන්න ආයෙ අනිත් පැත්ත එනවා. ඔන්න ආයෙ බිමට කඩන් වැටෙනවා. ආයෙ ඉතින් මැද්දට ගන්නවා. උසදම් බික්කුණ කරය කොහින්චේ නිසා මේ යෝගාවචරය මේ බිය දක්නාසුළු සංසාර බිය දක්නාසුළු තැනැත්තා අර වගේ මේ ඉල්පෙන ස්වභාවයන් උඩයට යන ස්වභාවයන් ඒ උඩයට යන බව තේරුම් අරගෙන මැද්දට ගන්නවා. ඉතින් මැද්දට එන්න එන්න අන්න එයා තුළ අකම්පිත භාවයක් අනේජස්ස කියලා කියන හොඳට අකම්පිත ස්වභාවයක් කොහොමකින්වත් සැලෙන්නේ නොසැලෙන මනසක්. අන්න මේ කුළු ගැන්වීම බුදුරජාන් වහන්සේ කරන්නේ මේ තුවටක සූත්‍රයේදී. හරියට එතකොට නිකන් අර නිශ්චල මුහුද වගේ නිශ්චල ගැඹුරු මුහුද වගේ. ඒතකොට සාමාන්‍ය අභාවිත මනස හරියට අර මේ වෙරළ වගේ හරිම ഘോഷාකාරී කෑකොස්සන් ගහිලා බොහොම වැඩි නමුත් ටික ටික ටික ටික භාවිත වෙන්න වෙන්න භාවනාවකින් දියුණු වෙන්න වෙන්න ගැඹුරට යන්න යන්න හිත බොහොම තැම්පත් මෙන්න මේ තැම්පත් භාවය යන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරින් විස්තර කරනවා විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති දැන් අර හිත විවිධාකාර මේ උඩ යට යෑම් වලින් මුදව ගන්නවා. කෙලස් එනවා ඒකෙන් බැහැර කර ගන්නවා. ආයෙත් මැද්දට ගන්නවා. හිත විමුක්ත කර ගන්නවා. හිත නිදහස් කර ගන්නවා. දැන් නිදහස් ස්වභාවය තුළ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. දැන් යෝගාවචරය අතර දැනුවත් භාවයක් අත්දකින්නවා. සිතුවිලි එන්න පුළුවන් ඒවා යනවා ආයෙත් දැනුවත් භාවයක ඉන්නවා. ආයෙත් තව මොකක් හරි සිතුවිල්ලක් එනවා ඒකට අනුග්‍රහ කරන්නෙත් නැහැ ගැටෙන්න යන්නෙත් නැහැ ඒකත් යනවා ආයෙත් දැනුවත් භාවය තුළ ඉන්නවා දැන් යෝගාවචර නිශ්චල භාවයක් භුක්ති විඳිනවා නිශ්චලතාවය තුළ ඉන්නකොට මුකුත් නොකර ඉන්නවා ඒක තමයි තවත් අමාරු වැඩේ ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි පෙළඹලා තියෙන මොකක් හරි කරන්න අර මේ කාගෙද සින්දුවකුත් තියෙන්නේ නිකන් ඉන්න එපා කොහොම කොහම හරි ගහපල්ලාබම් පෙස්සන් කියලා එහෙනම් නිකන් ඉන්න හරිම අමාරුයි දැන් මෙතෙන්ට ආවහම නිකන් ඉඳීම තමයි තියෙන්නේ. නිශ්චල මුහුදට ගියා රැලි එකක්වත් නැහැ. දැන් රුවල්ලත් රුවලුත් අකුලලා නිශ්චලව ඉන්නවා. බොහෝම තැම්පත් වෙලා සාවධානව සම්පූර්ණ අවදියෙන් නිශ්චලව සතිමත්ව සාවධානව තෘප්තිමත්ව ඉන්නවා. විමෝචයන් චිත්තං අස්සසි සාමීති සික්ඛති. දැන් මේකෙම තවත් ගැඹුරක් අපි හිතමු දැන් මේ වෙලාවේදී මේක හරි සමහරට අපි අල්ලගත්තොත් ඔන්න ඒකත් අයින් කළා දානවා. දැන් මම නම් මෙතෙන්ට ආවා. මම නම් දැන් යමක් කරගත්තා. අන්න ඒත් සිතුවිල්ලක්. ඒත් ඔන්න උඩ යාමක්. දැන් මොකද්ද ඊළඟට කරන්නේ? දැන් මෙහෙම ඉඳලා හරියනවද? ඒකත් සිතුවිල්ලක්. ඒකත් සංස්කාරයක්. ඒකත් අතහැරියා. ඉතින් මෙහෙම නිකන් ඉඳලා හරියනවද? උදේ වැය බැලුවොත් නරකද? ඒකත් සිතුවිල්ලක්. ඒකත් සංස්කාරයක්. ඒකත් අතහැරියා. නිකන් හිටියාම ප්‍රඥාව වැඩේද? මොන හරි සම්මර්ෂණය කරන්න ඕනේ නේද? නැත්තම් මේ මොන හරි තර්කයට අහු වෙන දෙයක් කරන්න ඕනේ නේද? ඒකත් සිතුවිල්ලක්. ඒකත් අතහැරියා. තව තව හිතට තැම්පත් වෙන්න ඉඩ දෙනවා. සමාදාහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. හිත තව තව තැම්පත් වෙනවා. මෙහෙම ගියොත් හිතේ අර මමයා ඉස්මතු කරගෙන එන මේ සිතුවිලි මම මගේ කරගන්නා සිතුවිලි ඒවත් ඔන්න ටික ටික ටික ටික බැහැර වෙනවා බැහැර වෙලා ඇතම් වෙලාවට හිත බොහොම නිශ්චලතාවයකට හරියට නිකම් පදනම කඩලා ගියා වගේ හිත සම්පූර්ණ නිහඬියාවකට යන්න ඉඩ තියෙනවා කෙනෙක් ශුන්්‍යත ස්වභාවයක් අත්දකින්න ඉඩ තියෙනවා අනිමිත් ස්වභාවයක් අපනිහිත ස්වභාවයක් අත්දකින්න ඉඩ තියෙනවා ඒ කියන්නේ හිත දැන් සම්පූර්ණයෙන්ම නිශ්චලතාවයක් අරමුණු වලින් තොර ස්වභාවයක් පූර්ණ නිදහස් භාවයක් අවදිමත් භාවයක් නිශ්චලත්වයක් අත්දකින්නට තියෙනවා. ඉතින් ඒ தත්වය අත්දකිනවා නම් එහෙම්ම අපි ඒකට යන්න ඉඩ හරිනවා. ඒකත් එක්ක ජීවත් වෙනවා. මුකුත් කරන්න නැති ඉඳීම තමයි අපේ ශික්ෂාව වෙන්නේ. දැන් මෙහෙම ඉන්නකොට ඇතැම් වෙලාවට ලොකෝ සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් එකාතකින් හරීම ගැඹුරක්. බොහෝම නිර්මලත්වයක්. ඔන්න අත්දකින්නවා. මොකද අපේ හිත කැළඹිලා තිබුණේ මේ තාක් කෙලෙස් වලින්. මේ ඊටාම පවිත්‍ර මනසක් අපිට තිබුණා. නමුත් අභාග්‍යයකට මේ එළියෙන් ආපු කෙලෙස් නිසා මේක අපවිත්‍ර වෙලා තිබුණා. බුදුන් වහන්සේ හරිම ලස්සනට මේ කාරණාව කියනවා. පබස්සන මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිරිට්ඨං. මහණනි මේ සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. මිනිසිත ස්වභාවයෙන් නිර්මලයි. නමුත් මේ එළියෙන් පැමිණෙන මේ ආගන්තුක කෙලෙස් උපක්ලේශයන් නිසා මේක කෙලසෙනවා. නමුත් යම් කෙනෙකුට පුළුවන් නම් මේ ආගන්තුක කෙලෙස් හිතෙන් බැහැර කරන්න తాවකාලිකව හෝ අපිට මේ නිශ්චලත්වය මේ දැනුවත් භාවය මේ අවදිමත් භාවය මේ නිර්මලත්වය දැක ගන්න දැනගන්න ස්පර්ශ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් කෙනෙක් ඒක දැනගත්තා නම් දැකගත්තා නම් අන්න ඒ තුල සිහිය පිහිටවන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒක තව තව වර්ධනය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ தત્ත්වයේ අන්න අපි ස්පර්ශ කළා අපි තුමුන්න පොඩි වෙලාවයි. ඔන්න අපි විනාඩියක් හිටියා. ඔන්න අපේ අර තර්ක හිත ඉදිරිපත් වුණා. ඔන්න ආයි කෙලස් ආවා. තේරුම් ගන්න වෙනවා. ඉතින් ආපස්සට වැටෙනවා. ඉතින් බිමට වැටෙනවා ආයිත්. ඊට පස්සේ ආයෙත් මැද්දට ගන්නවා. ආයෙත් ඉතින් අර ආරම්භක මට්ටමේදී ඉතින් මේ தත්ත්වයට ගන්න ඉතින් සෑහෙන වෑයමක් දරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඉතින් දැන් කරුණු තේරුම් ගන්න ආයෙත් ඉන්නවා. ආයතන විනාඩිය විනාඩි දෙක කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ආ විනාඩි 3 කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. 4 5 6 10 20 ඔන්න ටික ටික ටික අර නිර්මල ස්වභාවය, හිතේ තියෙන විමුක්ත ස්වභාවය, කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය පොඩ පොඩ හඳුනා ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට අපි උනන්දු කරනවා අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒ අවස්ථාවේදී මේ යෝගාවචරයා මොකක්වත් ඇසුරු නොකර ජීවත් වෙනවා, වාසය කරනවා. යම් හෝ උපාදානයක් ආවනම් ඒක අත්හැරලා දානවා. නචකින්චි ලෝකේ උපාදේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් උපාදාන කරන්න යන්නේ නැහැ. උපාදාන කරා නම් ඒ එතන මායя ඉන්නවා. ඉතින් තේරුම් අරගන්නවා හිත ඇල්ලුවා නම් අතල්ලා දැම්මා. අතල්ලා දැම්මා නැවතත් මේ නිශ්චලභාවයට ආවා. නැවතත් මේ අනිශ්චිත ස්වභාවයට ආවා. නැවතත් මේ නිකලස් ස්වභාවයට ආවා. හැබැයි ඉතින් අපේ කෙලෙස් බරිත හිත මුලදි මේක අගේ කරන්නේ නැහැ. අපි අද සාකච්ඡාවේදීත් පටන් කිව්වා වගේ. ඉතින් ඒ නිසා අපිට මෙතෙන්දී සෑහෙන්න තල්ලුවක් එළියෙන් ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ හිත කෙලෙස් බරිතව මේ தත්ත්වය අගේ කරන්නේ නැහැ. මේ බඳු තැනක් හම්බ වුණත් අපි ඒක අතහැරලා දාලා යන එක තමයි කරන්නේ. ඒ නිසා අපි හරියට මේ ඔරුව පදිනවා දිගටම තොටුපළවල් මග හරිමින් තොටුපළවල් හම්බුණාට තොටුපළම් බව අපිට හඳුන ගන්න තේරෙන්නේ මොකද කෙලෙස් වලින් තමයි මේ අර්ථකතනය දෙන්නේ. මේකයි නිවැරදි මේකයි හරි මේකයි වැරදි කියලා කෙලෙස් බරිතව තමයි අර්ථකතන දෙන්නේ. ඒ නිසා හරිම අමාරුයි මේ తত্ত্বය එකාතකින් තමන්ම හඳුනගෙන තමන්ම මෙතන නැවතිලා ඒක තමන්ම පුහුණු කරાવી කියලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. සහුඟක් වෙලාවට කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් සම මේ එහෙම නැත්නම් සාකච්ඡාවකින් තමයි අපි මේ தત્ත්වයේ පොඩ්ඩක් හරි ස්පර්ශ කරා නම් ඒකට උමනා කරන තල්ලුව මෙතනයි අපේ හිත රඳවන්න ඕනේ කියන ඒ මූලික පෙළ ගැස්වීම හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ එක අතකින් බාහිර උදව්වක් කරහා. ඒකාව නම් අන්න ඊළඟට අපිට ඒ தත්ත්වය තුළ අන්න බුදුරයන් බුදුරයන් වහන්සේ කියනවා මේ தත්ත්වය තුළ ඉඳද්දි සමහරවට හිතේ අර තියෙන ප්‍රනීත භාවය නිසා කෙලසුන්ගෙන් තොර ස්වභාවය නිසා ඊළඟට හිතේ තියෙන නිර්මලත්වය නිසා අන්න සතුටක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඒ අවස්ථාවත් පෙන්වනවා අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමීති සික්කති. හිත ප්‍රමෝදවත් වීමක් සිද්ධ වෙනවා. සතුටටපත් වීමක් සිද්ධ වෙනවා. ගැඹුරු සතුටක්, තෘප්තිමත් භාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මුල්ම අවස්ථාවකදී මුල්ම අවස්ථාවක් හුඟක් වෙලාට හරි ඒකාකාරී ගතියක් තියෙන්නේ. නමුත් ක්‍රමානුකූලව කෙලෙස් දුර්වල වෙවි දුර්වල වෙවි යන්න යන්න හිත මේ தත්ත්වය හඳුනගන්න හඳුනගන්න තෘප්තිමත් භාවයක් කෙනෙක් හඳුනගන්න ඉඩ තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ චිත්තානුපසනා කොටස මේ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරනවා. එතකොට මේ විදිහට කෙනෙක් දියුණු කරගෙන යනවා නම් ඔන්න ආනාපාන සතිය ඔස්සේ මුලදී කායानुපසනාවෙන් හොඳට කය තැම්පත් වුණා. ඊළඟට වේදනාවන් ඒ වගේම අර විවිධාකාර ප්‍රීති ස්වභාවයන් ඒ සියල්ල තැම්පත් වුණා. ඊළඟට හිතත් මේ හිතේ එන විවිධාකාර සිතුවිලි, කෙලෙස් සිතුවිලි, ඒ හැම දෙයක්ම බැහැර කරමින් ඔන්න හිතත් තැම්පත් වුණා. අපි එහෙමනම් මේ කටයුත්තරම තවත් උපකාරයක් තමයි ධම්මානුපස්සනා කොටසදී විස්තර කරන්නේ. අපි ඒක හෙට විස්තර කරමු. එහෙනම් අදට අපි මේ කරගෙන යන භාවනා කටයුත්ත තවදුරටත් බොහොම පැහැදිලිව ඒ වගේම විශ්වාසවන්තව යන මාර්ගයේ පිරිසුදු කරගෙන ඉස්සරහට කරගෙන යන්න අද දින ධර්ම දේශනාවත් අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවත් අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි